සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 චතුචත්තාලේ සංඥානවත්ථෝනි ජරා මරණේ ඥානං ජරා මරණ සමුදයේ ඥානං ජරා මරණ නිරෝධේ ඥානං ජරා මරණ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං ජාතියා ඥානං භවේ ඥානං උපාදානේ ඥානං සංහාය ඥානං වේදනාය ඥානං පස්සේ ඥානං සලායතනේ ඥානං නාම රූපේ ඥානං විඥානේ ඥානං සංඛාරේසු ඥානං ඉමානි උච්ඡන්ති භික්ඛවේ චතුත්ථාලී සංඥානවත්තුනි දට්ඨබ්බාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයේ ඔස්සේ විසිරුවා හරිනු ලබන ධර්මදේශනාවකට සවන් දෙන්නයි ඔබ මේ සෝදානම් වන්නේ. පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා යම් භික්ෂුවක් ධර්මදේශනා කරනකොට අවිද්‍යාව ගැන කලකිරෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ධර්මදේශනා කරනවද ධම්මපතිකෝ අන්නේ භික්ෂුවට කියන්නේ ධර්මයේ පවසන භික්ෂුව කියලයි. පින්නතුනි එහෙනම් අපි ධර්ම දේශනා කරනකොට සැලකිලිමත් වෙන්නට ඕන ධර්මය ශ්‍රවණය කරන්නාගේ අවිද්‍යාව ප්‍රහාණය වෙන පිළිවෙලට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පිළිවෙලට ධර්ම දේශනේ පවත්වන්න. පින්නතුනේ එනිසා අද මා මේ ධර්ම දේශනාව තුළින් කියා දෙන්න බලාපොරොත්තු වන්නේ ඥානවස්තු සූත්‍ර දේශනාවයි. අපේ ත්‍රිපිටකයට අයත් සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී ඥාන කියලා කියන්නේ අවබෝධයට. වත්තු කියලා කියන්නේ කාරණයට. එතකොට ඥානවත්තු කියලා කියන්නේ පින්නතුනි අප විසින් අවබෝධ කළ යුතු කාරණාවලට. පින්නතුනි අප මේ යෙදිලා ඉන්නේ භයානක සංසාර ගමනක. අප සංසාරේ හැඳිලා ඉන්න මූලික වෙච්ච කාරණය මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන මේ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා නුවණින් විමසලා. පින්නතුනි සංසාරය කියලා කියන්නේ පටිසම්පාදයේ පැවැත්මට. ඒ කියන්නේ හේතුඵල දහමේ පැවැත්මට. හේතුඵල දහමේ පැවැත්ම කියන්නේ මොකක්ද? පින්නතුනි අසක පැවැත්ම කනක පැවැත්ම, නාසයක පැවැත්ම, දිවක පැවැත්ම, කායක පැවැත්ම, මනසක පැවැත්ම. එහෙම නැත්නම් රූපයක පැවැත්ම, වේදනාවක පැවැත්ම, සංඥාවක පැවැත්ම, කර්මයක පැවැත්ම, විඥානයක පැවැත්ම කියලා නුවණෙන් විමසලා අවබෝධ කරගන්නට ඕන. පින්නතුණි එතකොට සංසාරයෙන් නිදහස් වෙනවා කියන්නේ කුමක්ද? අමා මහ නිවනට පැමිණෙනවා කියන්නේ කුමක්ද? මේ හේතුඵල ධම අවබෝධ කරලා මේ හේතුඵල ධමයේ පැවැත්මෙන් නිදහස් වීමයි. පින්නතුනි මේ හේතුඵල ධමයේ පැවැත්ම ප්‍රඥාවෙන් දකින්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරලා නුවණෙන් විමසන කොටයි ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ විදිහට දියුණු කළ ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක් තමයි මේ සංසාරයේ පැවැත්ම. හේතුඵල ධම. පින්නතනි ඔබ අප මේ යෙදිලා ඉන්නේ සංසාරයේ පැවැත්මක. අපි ඉන්නේ සතර මහා ධාතු වලින් හැදිච්ච රූපයක් තුල. අපි සැප දුක් උපේක්ෂා වේදනාවන් විඳින්නේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවක් තුල. අපි යමක් හඳුනාගන්නේ ස්පර්ශයෙන්. ඒ තුල අපි ඉන්නේ. ස්පර්ශයෙන් හැදිච්ච කුසලාකුසල කර්මයක් තමයි අපි මේ ගෙවන්නේ. නාම රූප දෙකෙන් හැදිච්ච විඥානයක් හිතක් තමයි අපට තියෙන්නේ. පින්නතුනේ මේ පැවැත්ම තුල තමයි ඔබ අප ජීවත් වෙන්නේ. නමුත් මේ පැවැත්ම ගැන අපට අවබෝධයක් නැහැ. අපි ඉන්නේ කලුවරේ. ඒ නිසා මේ පැවැත්ම අල්ලගෙන මේ පැවැත්මට අපි කොටු වෙලා හිර වෙලා ඉන්නේ. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. පින්නතුනේ දෙවියන් සහිත මිනිසුන් සහිත මුළු සත්ත්ව ප්‍රජාවම මේ පැවැත්ම තුල හිර වෙලා බන්ධනේ වෙලා අත්වාද උපාදානේ ලේසියෙන් පින්නතුනි මේකෙන් ගැලවෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ උපකාරය ලබා ගන්න ඕන මේකෙන් නිදහස් වෙන්න නම් පින්නතුනි ප්‍රඥාව ලබා ගන්න තියෙන මාර්ගය තමයි තථාගත ධර්මය ශ්‍රවණය කිරලා යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කිරීම ඒ කියලා කියන්නේ අසු ධර්මය නුවණින් විමසා බැලීමෙනුයි මේ ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන්කම ලැබේ. මේ සංසාරේ පැවැත්මෙන් මේ ග්‍රහණයෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් ඉගෙනගෙන සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කිරීමෙනුයි වෙන මාර්ගයක් නැහැ. පින්නතුනි මේ සංසාරේ පැවැත්මෙන් නිදහස් වෙන්න යාඥා කරලා පූජාවන් කරලා කරන්න බෑ. මේ පැවැත්ම ගැන අවබෝධයක් ලබාගෙන තමයි මේ පැවැත්මෙන් නිදහස් වෙන්න තියෙන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ තමයි සත්වයා කියන මේ වචනය විග්‍රහ කරලා පෙන්වුවේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංච උපාදානස්කන්ධයට ඇලී ඉන්න පිරිසක් තමයි සත්වයෝ කියලා කියන්නේ. දෙවියන්, බ්‍රහ්මයන්, සතරාපායික සත්වයන්, මේ සියලු දෙනාම ඔවුනොවුන්ගේ ජීවිතවලට තණ්හාවෙන් ඇලී වාසය කරන්නේ. පින්නතුනි මේ සියලු සත්ත්ව ප්‍රජාවම තමන්ට උපදිනකොට ලැබිච්ච සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයකට ඇලී වාසය කරන්න. ස්පර්ශයෙන් හැදෙන සැප දුක් උපේක්ෂා වේදනාවන්ට ඇලී වාසය කරන්න. ස්පර්ශයෙන් ඇතිවෙන හඳුනා ගැනීමකට ඇලී වාසය කරන්න. ස්පර්ශයෙන් ඇතිවෙච්ච කුසල කුසල කර්මයකට ඇලී වාසය කරන්න. නාම රූප දෙක නිසා ඇතිවන විඥාණයකට ඇලී වාසය කරන්න. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. පින්නතනේ දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාම සක්කාය දිට්ඨි කියන මහා බැම්මකින් බැඳලා ඉන්නේ. සක්කාය කියලා කියන්නේ පින්නතුණි මේ පංච උපාදානස්කන්ධය. දිට්ඨි කියලා කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා හැඟීමකින් මේ පංච උපාදානස්කන්ධයට බැඳලා ඉන්නේ. ඒ නිසායි මේ සත්‍යෝ දීර්ඝ සංසාර ගමනක් කෙලවරක් නැතුව යන්නේ. මේ සංසාරේ ගමනේ කෙලවරක් පෙනෙන්නේ නැහැ. ආරම්භයක් පෙනෙන්නේ නැහැ. සතර පායට වැටි වැටි තමයි සියලු සත්වයෝම මේ සංසාර ගමන යන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ තීසමත්ත සූත්‍රයේදී පෙන්වා දෙනවා මෙහෙම. මේ දීර්ඝ සංසාර ගමනේදී අපි එළුව වෙලා, ඌර වෙලා, කුකුල්ල වෙලා ඉපදුන ආත්මවලදී පමණ බෙලි කැපුම් කාලා ගලා ගිය ලේ මේ සිව් මහා සාගර ජලයට වඩා වැඩි කියලා. පින්වත්නි, එතරම් දීර්ඝ සංසාර ගමනක් ඔබ අප මේ ගෙවාගෙන ඉන්නේ. මොකද අපි දුක අවබෝධ කළේ නැහැ. දුක හටගන්න හේතුව අවබෝධ කළේ නැහැ. දුකෙන් නිදහස් වීම අවබෝධ කළේ නැහැ. දුකෙන් නිදහස් වෙන මාර්ගය අවබෝධ කළේ නැහැ. ඒ නිසායි පින්නතුනි අපි දීර්ඝ සංසාර ගමනක් එන්නේ. මේ සංසාර ගමනේ භයානකකම පෙන්වා දීලා සංසාර ගමන නිමා කරන්න පණිවිඩය දෙන්නයි බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙන්නේ. උන්වහන්සේලා ලොව පහළ වෙලා ඉස්සෙල්ලම චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නැතිව අවබෝධ කරගන්නවා ආකාර තුනකින්. සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් අවබෝධ කරගැනීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඊට පස්සේ ලෝකානුකම්පාවෙන් මහා කරුණාවෙන් ඒ අවබෝධය දේව් මිනිස් සත් ප්‍රජාව හමුවේ කියාගෙන යනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කළ නුවණැති දේව් මිනිසුන් නුවණෙන් විමසලා මේ හේතුඵල ධහම හැදෙන හැටි ප්‍රඥාවෙන් දැකලා අවබෝධ කරගෙන මේ සංසාර ගමනෙන් නිදහස් වෙනවා. පින්වත්නි ගෞතම බුද්ධ ශාසනයේ අවසන් වේගෙන යන කොටසේ අපටත් මිනිස් ලොවෙ එන්න වාසනාව ලැබුණා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අහන්න, පටිච්ච සමුප්පාදය ගැන අහන්න වාසනාව ලැබුණා. මේක පින්නතුනි ශන සම්පත්තිය. පින්නතුනි එහෙනම් අපටත් මේ භයානක සංසාරේ ගමනේ නිදහස් වෙන්න සතරාපායෙන් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණා. මේ අවස්ථාව මගහැරන්නට ඉඩ දෙන්න එපා. මේ අවස්ථාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න අපේ සිහිය, අපේ වීරිය, අපේ ප්‍රඥාව යොදන්න ඕන දිවා රාත්‍රී දෙකේ. එතකොට තමයි අප ලැබූ මේ ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගත වෙන්නේ. පින්නතුනි මේ හේතුඵල ධහම තුල තමයි සතර මහා ධාතුන් හැදිච්ච රූපයක් අපට හැදිලා තියෙන්නේ. අපේ කෙස්, ලොම්, නියදත්, සම්මස්, ඇට නහර, ඇට මිදුළු වලින් තමයි අපේ මේ රූපය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ස්පර්ශයෙන් ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීමක් තමයි අපට විඳින්න තියෙන්නේ. ඊළඟට ස්පර්ශයෙන් ඇතිවෙන හඳුනා ගැනීමක් තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඊළඟට ස්පර්ශයෙන් ඇතිවෙන කුසල අකුසල කර්ම තමයි අපට ගෙවන්න තියෙන්නේ. ඊළඟට නාම රූපයෙන් හැදිච්ච විඥානයක් තමයි අපට පවත්වන්න තියෙන්නේ. මේ පහ තුල තමයි ඔබ අපි ජීවත් වෙන්නේ. මේක පින්නතුනි කාගේද කියලා ඇහුවොත් අපි කියන්නේ මගේ කියලා. මගේ ආත්මය කියලා. මේක තමයි මම කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක තුල මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ ආත්මය කියලා එකක් නැහැ කියලා. පින්නතුනි එහෙනම් මොනවද මේකේ තියෙන්නේ? හේතුඵල ධමක ක්‍රියාවලියක් පමණයි ජීවිතයක තියෙන්නේ. ජීවිතයක් තුළ තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පහ අනිත්‍යයි වෙනස් වෙනවා ඒ නිසාම දුක හට ගන්නවා වෙනස් වෙන නිසා දුක හට ගන්න දෙයක් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා Tamange වසඟේ පවත්වන්න බෑ අනාත්ම හේතුඵල දහම තුල මේ සත්වයා සංසාර ගමන යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව निराවුල්ව කියා දුන්නා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසලා ප්‍රඥාව තුලින් දකින්න ඕන. මේ හේතුඵල ධහම සකස් වෙන ආකාරය. එහෙම දැක්කොත් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. උන්වහන්සේගේ අවබෝධය අපිත් අවබෝධ කළා වෙනවා. අපිත් සංසාරයෙන් නිදහස් වුණු පිරිසක් වෙනවා. පින්නතුනි ඒ නිසා අපේ උත්සාහය අපේ බලවත් කැමැත්ත අදිෂ්ඨානයේ තියෙන්න ඕන සක්කාය දෘෂ්ටියෙන් නිදහස් වෙන්න. ඒ සඳහා ධර්ම ශ්‍රවණේ කරලා නුවණින් විමසලා දුර්ලභ ප්‍රඥාව ලබන්නට ඕන. තමන් සතු බුද්ධිය මෙහෙवला තමයි පින්නතුනි මේ දුර්ලභ ප්‍රඥාව ඇති කර ගන්නට තියෙන්නේ. මේ දුර්ලභ ප්‍රඥාව ඇති කර ගන්න තියෙන එකම මාර්ගය කල්යාණ මිත්‍රයා ඇසුරු කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කිරීමයි. වෙන විකල්ප මාර්ගයක් නැහැ. පින්වත්නි බුදුරජාන් වහන්සේ තමයි මේ මිනිස්යා කියන වචනය විග්‍රහ කළා පෙන්වුවේ. මන උස්සුතේසු මනුස්සා අවබෝධ කළ හැකි උසස් මනසක් ඇති සත්වයා මිනිසයා. ඒ මිනිසයා තමයි බුදවරු මේ ලෝ පහළ වෙන්නේ. පහළ වෙලා ජරා මරණ දුකින් නිදහස් වෙන මඟ කියා දෙන්නේ. පින්වත්නි දෙව්ලොව ජරා මරණ දුක ප්‍රකටව පේන්නේ නැහැ. මනුලොව ජරා මරණ දුක ප්‍රකටව පේනවා. ඔබටත් අපටත් මේ ජරා මරණ දුක විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඥානවත් සූත්‍රයේදී අවබෝධ කළ යුතු ඥාන 44ක් විස්තර කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්වයාගේ දුක හේතුඵල දහමක් තුලින් සකස් වෙවි යන ආකාරය නුවණින් දකින්න කියලා. ඒක අවබෝධ කරගන්න තියෙන්නේ ජරා මරණ දුකේ ඉඳන්. මේ ජරා මරණ දුක අපට ඇති වෙන්න තියෙන දෙයක් පින්වතුනි. ඒ නිසා අපේ ජීවිතවලට ජරා මරණ දුක හැදෙන්නේ කොහොමද කියලා නුවණෙන් විමසලා ප්‍රඥාවෙන් දකින්නට ඕන. මේ සූත්‍ර දේශනාවෙන් කියවෙන්නේ ඒකයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා බුද්ධිමත් ශ්‍රාවකයා නුවණින් විමසලා ජරා මරණ දුක සතර ආකාරයකින් අවබෝධ කරගන්නවා කියලා. ඒ කොහොමද ජරා මරණ දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරනවා. ඊළඟට ජරා මරණ දුක් හැදෙන්නේ කොහොමද කියලා අවබෝධ කරනවා. ඊළඟට ජරා මරණ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරනවා. ඊළඟට ජරා මරණ දුකින් නිදහස් වෙන මාර්ගය මොකක්ද කියලා අවබෝධ කරනවා. එතකොට මෙතනදී ජරා මරණ දුක ගැන ආර්ය සත්‍ය හතරක් සතර ආකාරයකට පැහැදිලි කරනවා. ජරා දුක පැහැදිලි කරන්නේ මෙහෙම. ජරා පින්වත් මහණෙනි ජරාව කියන්නේ කුමක්ද? ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන් වයසට යාමක් ඇද්ද? මහලු වීමක් ඇද්ද? ජීර්ණතා විරායාමක් ඇද්ද? ඛණ්ඩිච්ඡා දත් ගැලවී යාමක් ඇද්ද? කාලිච්ඡා කෙස්පැසී යාමක් ඇද්ද? වලිත්තකතා හමරැලි වැටීමක් ඇද්ද? ආයිනෝ සංහානි ආයුෂ ගෙවි යාමක් ඇද්ද? ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන් මෝරා යාමක් ඇද්ද? පින්නතිනි මේක තමයි ජරාවටපත් වෙනවා කියන්නේ. මේවා අපට සිද්ධ වෙනවා. අපි ජරාවට යමින් සිටින්නේ. මනුලවේ ජරා දුක ප්‍රකටව පේන්න තියෙනවා. ආයුෂ ගෙවී ගිය වයසක ආච්චිලා සීයලාගේ හැටි බලන්න. මේ කියාපු ජරා ලක්ෂණ ඔක්කොම තියෙනවා. අපි හැමෝටමත් මේ ජරා ලක්ෂණ පහළ වෙමින් පවතිනවා. මිනිසයන්ට විතරක් නෙමේ පින්නතුනි ජරාවටපත් වෙන්නේ. තිරසන් සතුන් පවා ජරා දුකටපත් වෙනවා. සතුන් වයසට යනවා. සතුන්ගේ දත් හැලෙනවා, ලොම් හැලෙනවා. හම රැලි ගහනවා, ඉන්ද්‍රියන් මෝරනවා. මේක තමයි ජරා දුක. කියලා අවබෝධ කරනවා බුද්ධිමත් ශ්‍රාවකය. ඊළඟට මරණ දුක. පැහැදිලි කරන්නේ මෙහිමයි. චුති. ඒ ඒ සත්ව ලෝකවලින් චුත වීමක් ඇද්ද? චවනතා, චුතවන ස්වභාවයක් ඇද්ද? බෙහෙදෝ, බිඳී යාමක් ඇද්ද? අන්තරධානං අතුරුදහන් වීමක් ඇද්ද? මච්චු මරණං මරණයටපත් වීමක් ඇද්ද? කාල කිරියා අලුරිය කිරීමක් ඇද්ද? කන්ධානම් භේදෝ ස්කන්ධයන්ගේ බෙදී යාමක් ඇද්ද? කලේවරස නික්කේපෝ සිරුර අත්හැර යාමක් ඇද්ද? මේක තමයි පින්නතිනි මරණය කියන්නේ. බුද්ධිමත් ශ්‍රාවකයා මරණ දුක අවබෝධ කරනවා. මේක තමයි පළවෙනි ඥානය. ඊළඟට ජරා මරණ දුක හටගන්නේ කොහොමද කියලා නුවණින් විමසනවා. ජාතිපත්ත්‍ය ජරා මරණ. ඉපදීම නිසායි ජරා මරණ දුක හටගන්නේ කියලා නුවණින් විමසලා අවබෝධ කරගන්න. මොනවද පින්වතනි ඉපදෙන්නේ? හන්දානම් පහතු බව. රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ පහළවීම තමයි ඉපදීම කියන්නේ. ආයතනානම් පටිලාභෝ ඇස කන නාසය දිව කය මනස පහළවීම තමයි ඉපදීම කියන්නේ. මේ ඉපදිච්ච දේවල් තමයි ජරාවටපත් වෙන්නේ. ඉපදිච්ච දේවල් තමයි මරණයටපත් වෙන්නේ කියලා අපි අවබෝධ කරනවා. එතකොට ජරා මරණ නැති වෙන්නේ කොහොමද? ඉපදීම නැතිවීමෙන්. ජරා මරණ නැත. ජරා මරණ නැති වෙන මාර්ග වැඩපිළිවෙල මොකද්ද? ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කිරීම කියලා අවබෝධ කරනවා. පින්නතනි ඉපදීම ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන. මේ ලෝකේ සත්‍යෝ උපදිනවා අණ්ඩජ ජලාබුජ සංසේජ ඕපපාතික කියලා හතර ආකාරයකට. ඒ කියන්නේ බිත්ත රාශිය උපදිනවා. මව කුසවල් තුලින් උපදිනවා. තෙත් පරිසරයේ උපදිනවා. ඕපපාතික උපදිනවා. පින්නතින් මේ ඉපදෙන සත්‍යයන් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා ජරා මරණ දුක විඳවනවා ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දුක නැති වෙනවා ඉපදීම නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කිරීම කියලා අවබෝධ කරනවා. ඊළඟට පින්නතුනි නුවණින් විමසනවා ඉපදෙන්නේ කුමක් නිසාද කියලා. භවපච්චයා ජාති. භවය නිසා ඉපදෙන්නේ. භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා. කාම භව කියන්නේ මොකද්ද? කාම ලෝක 11ක් තියෙනවා. මේ මනුස්ස ලෝකය, සතර ආපාය, දිව්‍ය ලෝක 6. මේ ලෝකවල ඉපදෙන්නේ විපාක දෙන්න කුසල කුසල කර්ම සකස් වීමයි කාම භවය කියලා කියන්නේ. රූප භව කිව්වේ භාවනා වඩනකොට ධානය හැදෙනවා. රූප ලෝකේ ඉපදෙන. ඒව තමයි රූප භව. අරූප භව කිව්වේ භාවනා වඩනකොට ධානය වැඩෙනවා. අරූප ලෝකේ උපදින්න. ඒව තමයි අරූප භව කිව්වේ. පින්නතුනි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර වශයෙන් මේ භවය හැදෙනවා. සත්ව ජීවිත තුල කර්ම කියන්නේ මේවට. කර්ම හැදෙන චේතනාව මුල් වෙලා, කය මුල් වෙලා, වචනය මුල් වෙලා, සිත මුල් වෙලා කර්ම හැදෙනවා. ඒ ආකාරයෙන් හැදෙන කර්ම වලින් තමයි ඒ ඒ භවයන් තරා උපදින්නේ. එතකොට උපතට මුල් වෙන්නේ පින්නතුනේ කර්මය. එවැනි කර්ම හැම මොහොතෙම සත්ව ජීවිත තුල හැදෙනවා. එතකොට භවේ නැතිවීමෙන් ඉපදීම නැත ඉපදීම නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කිරීම කියලා ආબોධ කරනවා මේ භව ගමන ඉබේ යන එකක් නෙමෙයි තවත් කෙනෙකුගේ කැමැත්තක් නිසා සිදුවෙන එකක් නෙමෙයි මේ භව ගමන යන්නේ හේතුඵල දහමේ ක්‍රියාවලියක් නිසා භව ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රාවකයා අවබෝධ කරනවා පින්නතුනේ මේ භව ගමන අපි යන්නේ ශරීර තුනක් සමග. අපේ ශරීරය තුල ශරීර තුනක් තියෙන ආකාරය භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ගොරෝසු කය, මනෝ කය, සංඥා කය. අපට තියෙන්නේ සතුන්ට තියෙන්නේ හපලකන ආහාරයෙන් ජීවත් වෙන ශරීරයක්. කබලින්ක ආහාර ආහාරය කියන්නේ ඒකද. මනෝ කය, සංඥා කය ජීවත් වෙන්නේ මනෝ සංචේතන ආහාරයෙන්, පස් ආහාරයෙන්, විඥානාහාරේ පින්නතනි යම් දවසක ඔබ අප මරණයටපත් වෙනවාද එතකොට අපේ ශරීරය තුල තිබෙන මේ මනෝමය ශරීරය පිට වෙලා යනවා එතකොට අපේ මේ ගොරෝසු ශරීරය මලකඳක් බවටපත් වෙනවා කුණු වෙනවා ඕජස් ගලනවා දුගඳ හමනවා ඒ නිසා ඥාතීන් විසින්නේ වල්ලා දානවා නැත්තම් පුලුස්සා දමනවා එතකොට පිට වෙලා ගිය ශරීරය සතර ආකාරෝ උපතක් කරා යනවා. එයින් කර්මානුරූපව කුසලාතුල කර්මයක් සමග ගියා නම් කුසල කර්මයක් සමග ගියා නම් සුගතියක උපදිනවා. අකුසල කර්මයක් එක්ක මනෝකය ගියා නම් පින්නතිනි දුගතියක උපදිනවා. උපත සිද්ධ වෙන්නේ කර්මානුරූපවයි. ඒක කම්ම නියාමයක්. පින් කළ කෙනා සුගතියේ උපදිනවා. පව් කළ කෙනා දුගතියේ උපදිනවා. එතකොට පින් කරනවා කියන්නේ දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. ඒ අය සුගතිය යනවා. පස්පව් දසා කුසල් කරන අය දුගතිය යනවා. කොතැනක කොයි ආකාරයකට ඉපදුනත් කර්මය ගෙවි අවසන් වුණාම චුත වෙනවා. මැරෙනවා. මැරෙන හැම කෙනෙක්ම ආයෙත් උපදිනවා. හේතුඵල හැදෙනකම් මේ භව ගමන යනවා. පින්වතුනි මේ ආකාරෝ ඉපදීමක් ඇති බව බුද්ධිමත් ශ්‍රාවකයා නුවණින් විමසලා අවබෝධ කරගන්නවා. අපේ ජීවිත ගැන මේ විදිහට අවබෝධයක් අපට නැත්නම් අපට හැමතිස්සෙම තියෙන පින්නතුනේ අවබෝධයක් නැති ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ සිහිය පිහිටලා නැහැ. ඥානය පිහිටලා නැහැ. වීරිය පිහිටලා නැහැ. පින්නතුනේ එතකොට ඒ ක්‍රියාවලියේ බල සම්පන්න වෙලා තියෙන්නේ අකුසල කර්ම විතරයි. මෙතනදී ප්‍රාණය නිරුද්ධ වෙනකොට මනෝකය පිට වෙලා යනවා. විඥානය සමග. ඒ තුල තියෙන අකුසල කර්ම විතරයි. එයා යන්නේ තිරිසන් ලෝකෙට. මිනිස්සෙක් මැරිලා ගිහින් ඊළඟ ජීවිතයේ තිරිසන් සතෙක් වෙලා උපදින්න පුළුවන්. පින්වත්නි ඔබ අහලා ඇති විශාල ධන කුවේරයෙක් ලෙස ප්‍රසිද්ධියේ ජීවත් වූ තෝදෙය්‍ය නම් බමුණා මරණ මොහොතේ ඔහුගේ මනෝකය සමග පිට වෙලා ගියේ අකුසල කර්ම. gedara siddhi balliye giye kusa kulata ගෙන් කුස තුල තියෙන සෛලයක එකතු වෙලා බැලු පැටියෙක් වෙලා බිහි වුණා. පින්නොතිනි මේක බුදු කෙනෙක් චුතූපපාත ඥාණයෙන් දකිනවා. මිසක් වෙන කාටවත් දකින්න බෑ. මේක තමයි සංසාර ගමනේ තියෙන භයානකම කම. මිනිස් ජීවිතයේ තියෙන්නේ භයානක අනතුරක්. ආයෙත් කල්ප ගානකට එයාට මිනිස් ලෝකයට මිනිසෙක් වෙලා ඉපදෙන්න බෑ. මේක කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නටත් වඩා අමාරු දෙයක්. මේ අනතුරු පින්වතුනි ඔබට තියෙන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත්. ඒ නිසා හේතුඵල දහමක් තුළින් හැදෙන අපේ ජීවිත අවබෝධ කරගන්න ධර්මයේ ශ්‍රවණය කරලා අපේ සිහිය දියුණු කරන්න ඕන. වීරිය දියුණු කරන්න ඕන. ප්‍රඥාව දියුණු කරන්න ඕන. ඒ සඳහා අපමණ වෙහෙසක් ගන්න ඕන. දහමට අනුකූල ජීවිතයක් අපි පවත්වාගෙන යන්න වෙහසක් ගන්නට ඕන. එතකොට සතර ආපායෙන් නිදහස් වීමේ අවස්ථාව ලබා ගන්නට පුළුවන් වෙනවා. පින්නතුනි කෙනෙක් මරණ මොහොතේ ඔහුගේ මනෝකය ගව දෙනකගේ කුසට ගියා නම් ඒ කුස තුල තියෙන සෛල එක්ක එකතු වෙලා ගව දෙන වගේ රූපයක් ඇදිලා ගව පැටියෙක් ලෙස බිහි වෙනවා. මේක තමයි ධර්ම ශ්‍රවණය කරලා නුවණින් විමසලා සිහිය දියුණු නොකළ ජීවිතයේ තියෙන අනතුරු. පින්නතුනි කෙනෙක් මැරෙන මොහොතේ ඔහුගේ මනෝකයගේ මිනිස් මව කුසකට නම් ඒ මව කුස තුල තියෙන සෛල එක එකතු වෙලා එක්කෝ අම්මා වගේ එක්කෝ තාත්තා වගේ මිනිස්සුරුවක් ඇදිලා දරුවෙක් ලෙස බිහි වෙනවා. පින්නතුනි ඉපදීම සිදු වෙන්නේ මෙන්න මේ විදියටයි. ඉපදීම ඉබේ සිදු වෙන දෙයක් නෙවෙයි. ඉපදීම දෙවියන්ගේ කැමැත්තට සිදු වෙන දෙයක් නෙමෙයි. ඉපදීම තමන්ගේ කැමැත්තට සිදුවෙන දෙයක් නෙමෙයි. ඉපදීම සිදුවෙන්නේ භවය නිසා. ඒ කියන්නේ විපාක දෙන්න කර්ම සකස් වීමක් නිසා. හේතුඵල ධමයක් අනුව සිදුවෙන දෙයක් නිසා කියලා බුද්ධිමත් ශ්‍රාවකයා නුවණින් විමසලා අවබෝධ කරනවා. ඊළඟට නුවණින් විමසනවා භවය හැදෙන්නේ කුමක් නිසාද කියලා. උපාදාන පත්‍ය භව. උපාදාන නිසායි භවය හැදෙන්නේ. උපාදාන කියන්නේ මොනවද? ඒවා හතරක් තියෙනවා. හතර ආකාරයකින් බන්ධනය වෙනවා. හිර වෙනවා, කොටු වෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. පින්නතුනි මේ සංසාර ගමන යන සෑම සත්වයකම මේ උපාදාන හතරෙන් බන්ධනය වෙලා, ග්‍රහණය වෙලා ඉන්නේ, ගැලවෙන්න බැරුව. කාම උපාදාන කියන්නේ මොනවද? පින්නතුනි ඇහෙන් දකින රූප වලට ඒ වගේම කනෙන් අහන ශබ්දවලට, නාසයෙන් දැනගන්න ගඳ සුවඳට, දිවෙන් දැනගන්න රසයට, කයෙන් දැනගන්න ස්පර්ශයට, මනසින් දැනගන්න අරමුණ වලට ග්‍රහණය වෙලා, බන්ධනය වෙලා, කොටු වෙලා තමයි ඉන්නේ. ඒක තමයි කාම උපාදානය කියන්නේ. දිට්ඨි උපාදානය කියන්නේ එක එක මතවාද වලට ග්‍රහණය වෙලා, කොටු වෙලා ඉඳීම. සීලබ්බත උපාදාන කියලා කියන්නේ එක එක සීල වෘත වලට කොටු වෙලා, ග්‍රහණය වෙලා සිටීම. අත්වාද උපාදානය කියන්නේ මොකද උපදිනකොට ලද පංච උපාදානස්කන්ධයට මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා. මේ හැඟීමෙන් බන්ධනය වෙලා කොටු වෙලා සිටීමයි. මේ සතර ආකාර උපාදාන නිසායි භවයක් මේ භව ගමන යන්නේ උපාදාන වලින් නිදහස් වෙන්නේ නැද්ද කෙලවරක් නැති භව ගමනක මේ සත්‍යය යන්නේ හේතුඵල ධාමකට අනුව. ඉන්නතුනි මේ සතර ආකාර උපාදාන වලින් නිදහස් වුණා නම් භවය හැදෙන්නේ නැහැ. භවය හැදෙන්නේ නැත්නම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්නම් ජරා මරණ නිදහස් කියලා බුද්ධිමත් ශ්‍රාවකයන් වනින් විමසලා අවබෝධ කරනවා. උපාදාන නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කිරීම බව දැනගෙන මාර්ගය වඩන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි ඊළඟට නුවණින් විමසනවා උපාදාන හැදෙන්නේ කොහොමද කියලා. තණ්හා පත්‍යා උපාදාන තණ්හාව නිසායි උපාදාන හැදෙන්නේ තණ්හාව තුන් ආකාරයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කාම තණ්හාව හය ආකාරයකට හැදෙනවා ඇසෙන් දකින රූප වලට රූප තණ්හා හැදෙනවා කනෙන් අහන ශබ්ද වලට ශබ්ද තණ්හා හැදෙනවා නාසයෙන් දැනගන්න ගඳ සුවඳට ගඳ තණ්හා හැදෙනවා දිවෙන් දැනගන්න රසයට රස තණ්හා හැදෙනවා කයෙන් දැනගන්න පහතට පොට්ටබ්බ තණ්හා හැදෙනවා. මනසෙන් දැනගන්න අරමුණට ධම්ම තණ්හා හැදෙනවා. මේ විදිහට තණ්හාව හැදෙනවා. හය ආකාරයට. තණ්හාව වෙන් තමයි කාමයට බැඳී යන්නේ. මතවාද වලට බැඳී යන්නේ. සීල වෘත වලට බැඳිලා යන්නේ. ආත්මයට බැඳී යන්නේ. භව තණ්හා කිව්වේ මොකද්ද පින්නසි? මේ පැවැත්මට තණ්හාවෙන් බැඳෙනවා. විභව තණ්හා කිව්වේ මොකද්ද? මේ භව පැවැත්ම නැතුව ඉන්න තණ්හාවෙන් බැඳෙනවා. මේ තණ්හාව නිසායි උපාදාන පවතින්නේ. තණ්හාව නැති කළා නම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භවය හැදෙන්නේ නැහැ. භවය හැදෙන්නේ නැත්තම් ඉපදීම හැදෙන්නේ නැහැ. ඉපදීම හැදෙන්නේ නැත්තම් ජරා මරණ නිදහස් කියලා ශ්‍රාවකයා නුවණින් විමසලා අවබෝධ කරනවා. තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනගෙන මාර්ගය වඩනවා. පින්වත්නි නුවණින් විමසනවා ඊළඟට තණ්හාව හටගන්නේ කුමක් නිසාද කියලා. වේදනා පත්‍ය තණ්හා. විඳීමක් නිසායි තණ්හාව හටගන්නේ. ඒ විඳීම සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත බව විඳීම කියලා තුන් ආකාරයකින් ඇති වෙනවා. ඒ විඳීමත් ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ඇති වෙන සැප දුක් උපේක්ෂා වශයෙන්. වේදනාව ඇතිවීමෙන් තණ්හාව ඇති වෙනවා වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙලා යනවා වේදනාව නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නුවණින් විමසලා බුද්ධිමත් ශ්‍රාවකයා අවබෝධ කරනවා ඊළඟට නුවණින් විමසනවා මේ වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් ඇති වෙන්නේ මොකෙන්ද කියලා පස්සපච්චයා වේදනා ස්පර්ශය නිසයි සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීමක් හටගන්නේ ස්පර්ශේ ස්පර්ශය කියලා කියන්නේ පින්නොතනේ තින්නම් සංගති පස්සෝ තුනක එකතුවක්. ඒ එකතුව අපේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ඇති වෙනවා. සැපසහගත වේදනාවක් ඇතිවීමෙන් සැප විඳීමක් ඇති වෙනවා. දුක්සහගත වේදන ස්පර්ශයක් ඇතිවීමෙන් දුකක් ඇති වෙනවා. සැප දුක් රහිත ස්පර්ශයක් ඇතිවීමෙන් උපේක්ෂා විඳීමක් හට ගන්නවා. පින්නොතනේ මේ ස්පර්ශය නැතිවීමෙන් සැප දුක් උපේක්ෂා වේදනාවක් නැති වෙනවා. වේදනාව නැති වීමෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වීමෙන් උපාදාන නැති වෙනවා. උපාදාන නැති වීමෙන් ඉපදීම අවසන් වෙනවා. ඉපදීම අවසන් වීමෙන් ජරා මරණ නිදහස් වෙනවා කියලා බුද්ධිමත් ශ්‍රාවකයන් වුණෙන් කල්පනා කරලා අවබෝධ කරනවා. ස්පර්ශය නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැනගෙන මාර්ගය වඩනවා. ඊළඟට නුවණින් විමසනවා ස්පර්ශය හටගන්නේ කොහොමද කියලා සලායතන පත්‍ය පස්ස ආයතන හයක් නිසා ස්පර්ශය හටගන්නේ මොනවද ඒ ආයතන හය ඇස කන නාසය දිව කය මනස තමයි ආයතන හය මේ ආයතන හය හේතු නිසා හටගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා මේ ආයතන හය අනිත්‍ය දෙයක් වෙනස් වෙන දෙයක් ඒ නිසා එයින් දුක හටගන්නවා තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් කියලා නුවණින් විමසලා බුද්ධිමත් ශ්‍රාවකයා නුවණින් අවබෝධ කරනවා. පින්නොතින එතකොට අනිත්‍ය දේ අනිත්‍ය වෙනකොට දුක හට ගන්න දෙයින් දුක හට ගන්නකොට අනාත්ම වෙන දේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි වෙනකොට කලබල වෙන්නේ නැහැ. කැතිගන්නේ නැහැ. හොඳ සීයෙන් ඉන්නවා. හොඳ වීරියෙන් ඉන්නවා. හොඳ ප්‍රඥාවෙන් ඉන්නවා. කම්පනයක් නැහැ. මොනම අවස්ථාවකදීවත් කලබලයටපත් වෙන්නේ නැහැ. අවබෝධයේ ජීවත් වෙන කෙනා ස්පර්ශය හටගන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ. ස්පර්ශය ඇතිවීමෙන් තමයි සැප දුක් උපේක්ෂා විඳීමක් හටගන්නේ. ස්පර්ශය නැත්නම් විඳීමක් නැහැ. විඳීමක් නැත්නම් තණ්හාවක් නැහැ. තණ්හාවක් නැත්නම් උපාදාන හැදෙන්නේ නැහැ. උපාදාන නැත්නම් භවයක් නැහැ. භවයක් නැත්නම් ඉපදීමක් නැහැ ඉපදීමක් නැත්නම් ජරා මරණ නැහැ කියලා බුද්ධිමත් ශ්‍රාවකයා නුවණින් විමසලා අවබෝධ කරනවා ඊළඟට පින්වත්නි නුවණින් විමසනවා සලායතන හටගන්නේ කොහොමද කියලා. නාම රූප පත්‍ය සලායතන. සලායතන හටගන්නේ මොකද්ද කියලා. නාම රූප දෙක නිසයි ආයතන හයක් හටගන්නේ මොනවද? නාම කියලා කියන්නේ පින්නතුනි. පස්ස වේදනා සංඥා චේතන. මානසිකාරයන පහට. රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඇස කන නාසය දිව කය. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේවා තමයි රූප කියන්නේ. මේවා හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතු වලින් කියලා ශ්‍රාවකයා නුවණින් විමසලා අවබෝධ කරනවා. පිනතුනේ මේ නාම රූප ක්‍රියා වලිය ප්‍රතිවලයක් වශයෙන් තමයි ආයතන හයක් හටගන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ යන මේ සතර මහා ධාතුවේ ක්‍රියාත්මක වෙන ස්පර්ශය විඳීම සබ දුක් උපේක්ෂා වශයෙන් හඳුනා ගන්නවා කුසල අකුසල කර්ම හැදෙනවා. මේවා පිළිබඳව මනසේ ක්‍රියාකාරීත්වය අවදි බව පවතිනවා. එතකොට නාම රූප දෙක මේ විදිහට ක්‍රියාත්මක වීමෙන් තමයි සත්වයන්ගේ ඇස, කන, නාසය, දිව, කය, මනස හැදෙන. මේ හය හැදෙන කර්මයට අනුරූපව විවිධාකාර සතුන් මිනිසුන් විවිධාකාර දෙවිවරු බිහි වෙන්නේ කර්මයට අනුරූපව. එතකොට විවිධාකාර සත්වයන් විවිධාකාර ලෙස කර්මානුරූපව හැදෙනවා. කර්මය තමයි ඒ සත්වයන් භවයට අරගෙන යන්නේ. එතකොට භවයේ භයෙන් භවයෙන් භවයට යනකොට දායාද වශයෙන් සත්‍යය ගේන යන්නේ කර්මය විතරයි. තමයන්ට ඉතිරි වෙන්නේ ඒක තමයි. ඒක අරගෙන යන්නේ. කර්මයෙන් තමයි උපත හැදෙන්නේ. කර්මයෙන් තමයි තමන්ගේ ඥාතියා බවට පත් වෙන්නේ. කර්මය තමයි තමන්ට පිළිසරණ වෙන්නේ. බුද්ධිමත් ශ්‍රාවකයන් වලින් විමසලා අවබෝධ කරනවා. පින්වතුනි නාම රූප නැතිවීමෙන් ආයතන හය නැති වෙනවා ආයතන හය නැතිවීමෙන් මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම කියලා අවබෝධ කරනවා පින්වතුනි ඊළඟට නුවණින් විමසනවා නාම රූප දෙක හටගන්නේ කොහොමද කියලා විඥානපච්චයා නාම රූපං විඥාන ඒ තමයි නාම රූප දෙක හැදෙන්නේ විඥානය කියන්නේ මොකද්ද ඒක පින්වතුනි මායාවක් විඥාකාරයේ ලෙසයි බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දුන්නා. විඥානය හටගන්නේ කොහෙද? අපි ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හටගන්නවා. එතකොට විඥානය හය ආකාරයකින් හටගන්නවා. නාම රූප දෙක නැත්නම් විඥානය හටගන්නේ විඥානයේ නැති වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්නතුනේ ඊළඟට නුවණින් විමසනවා මේ විඥානය හටගන්නේ පවතින කුමක් නිසාද කියලා. සංඛාරපච්චය විඥාන සංඛාර නිසායි විඥානය කියලා දෙයක් හටගන්නේ පවතින්නේ. එතකොට සංස්කාර වර්ග තුනක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. මේ සංස්කාර වර්ග තුන නැත්තම් විඥාණය හටගන්නේ නැහැ. පින්නොතුනි සංස්කාර කියලා කියන්නේ කාය සංස්කාර කියන්නේ චිත්ත සංස්කාර කියන්නේ ඒ තුලින් තමයි මේ විඥාණය හටගන්නේ පවතින්නේ. කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වලට. හුස්ම ගැනීම හුස්ම හෙළීම. වාචී සංස්කාර කියන්නේ චිත්ත සංස්කාර වලට විතක්ක ਵਿਚාර වලට හිත හිතා කතා කිරීම. චිත්ත සංඛාර කියලා කියන්නේ හඳුනා ගැනීම, සැප දුක්, උපේක්ෂා විඳීම. මේ තුන ක්‍රියාත්මක වෙන නිසායි විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ. විඥානේ හැදෙන්නේ. විඥානේ පවතින්නේ. නැත්නම් විඥානේ නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. විඥානේ නැති වෙලා යනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔන්න පින්වතුනි පහනක් දැල්වේකින් තියෙනවා. ඒක තෙල් අවසන් වෙච්ච ගමන් පහන නිවිලා යනවා. විඥාණය පවතින්නේ හැදෙන්නේ ඒකට අවශ්‍ය සංස්කාර වර්ග 3 තියෙනකන්. ඒ සංස්කාර වර්ග 3 නැතුණාම විඥාණය පවතින ක්‍රමයක් නැහැ. විඥාණය නිවිල යනවා. යථායම්ප දීපෝ හරියට පහනක් නිවුණා වගේ නිවිල යනවා. එතෙන්දි පටිසම්පාදයේ ක්‍රියාකාරකම් හේතුඵල ධහමේ ක්‍රියාකාරකම් ඔක්කොම ඉවරයි. එතනින් සංසාර ගමන අවසන් වෙනවා කියලා සං නුවණින් විමසලා ශ්‍රාවකයා අවබෝධ කරනවා. මෙන්න මේ හේතුඵල ධහම අවසන් වෙන ආකාරය අපේ සංසාර ගමන අවසන් වෙන ආකාරය හේතුඵල ධහම අවබෝධ කරලා ඒ ගැන කලකිරීමෙන් යුතු ප්‍රඥාව ඇති කරගෙන තමයි මේ සංසාර ගමනේ නිදහස් වෙන්න තියෙන්නේ. පින්නතුනේ මේ හේතුඵල ධහමට ක්‍රියාත්මක වෙනවා අපේ ජීවිතය තුල පමණක් නෙවෙයි දෙවියන් තුල මිනිසුන් තුල තිරිසන් සතුන් තුල අපායික සත්වයන් තුල මේ හැම දෙනා තුලම සියලු සතුන් තුලම මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. පටිච්චසම්පාදය තුලින් තමයි ඒ දුක සකස් වෙවි යන්නේ කියලා බුද්ධිමත් ශ්‍රාවකයා අවබෝධ කරනවා. මිනිසයාගේ පටන් ඉහළ සත්වයන්ට මේ හේතුඵල ධම අවබෝධ කරන්න පුළුවන්. කිරිසන් සතුන්ට බෑ, പ്രേතීන්ට බෑ, නිර්සතුන්ට බෑ. සතුන්ට කාරණා තුනයි කරන්න පුළුවන්. ඒ සතුන්ට දන්නවා කන්න දන්නවා, නිදා ගන්න දන්නවා. ඒ වගේම පරපුර බෝ කරන්න දන්නවා. කර්මාරෝපව ලැබිච්ච හීන මනසක් වුණද තියෙන්නේ. ඒ තුන පෙර කර ඉඳලා ජරාවටපත් වෙලා සත්වයන් මැරලා යනවා කල්ප ගානකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලබන්න පුළුවන් කමක් නැහැ. අන්නේ දුකින් නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධහම අපට පෙන්වා වදාළා. පින්වත්නි සත්වයන් ජරාවටපත් වෙනවා, මිනිසුන් ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එහෙම බලද්දී විවිධාකාර සතුන් හිටියට අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය එක වගේ. මිනිස් සිංහල මිනිස්සු ඉන්නවා, දෙමළ මිනිස්සු ඉන්නවා, මුස්ලිම් මිනිස්සු ඉන්නවා, බර්ගර් මිනිස්සු ඉන්නවා, හින්දු මිනිස්සු ඉන්නවා මේ ඔක්කොගේම අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය එකයි. හේතුඵල ධමයේ ක්‍රියාකාරීත්වය එකයි. මේ හේතුඵල ධම අවබෝධ නොකළ සත්වයාගේ මනස පවතින කලබලේ. ඒකට බුදුරජාන් වහන්සේ පෙන්වුවා අවිද්‍යාව කියලා. ඒ නිසා පින්නොතේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ හිත තමයි ලෝකයේ තියෙන කලවරම තැන. ඒ එනේ ඉඳගෙන තමයි ආස්වාස කරන්නේ, ප්‍රාස්වාස කරන්නේ, හිත හිතා කතා කරන්නේ, හඳුනාගන්නේ, ඒ වගේම විඳීම් කරන්නේ. සැප දුක් උපේක්ෂා වාසය. ඒක තමයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ අවිජ්ජා පත්‍ය අසංඛාරා කියලා. එතකොට මේ විදිහට මේ පැවැත්ම සංසාරයේ පැවැත්ම සකස් වෙලා තියෙන්නේ කියලා බුද්ධිමත් ශ්‍රාවකයා නුවණින් විමසලා අවබෝධ කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාරුණ යම් දවසක ආර්ය ශ්‍රාවකයා මේ නුවණින් විමසලා මේක අවබෝධ කරනවා නම් එයාට කියනවා ධිට්ඨ සම්පන්න පුජ්‍යලයා කියලා. දසන සම්පන්න පුද්ගලයා කියලා. ධිට සම්පන්න කිව්වේ සම්මා දිට්ඨියටපත් වුණු කෙනා. දසන සම්පන්න කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වුණු කෙනා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ මේ උතුම් මඟ පෙන්වීම ඔස්සේ අපිත් නුවණින් කල්පනා කරලා බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ මේ සංසාර දුක නිදහස් වීමට මේ ශ්‍රවණය කළ මේ උතුම් ධර්මය අප හැම දිනාටම උපකාර වේවා කියන අදහසින් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කං සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කං දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමට තුන්වන්ගේ ආශිර්වාදයක් චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඇති වේවා. ඉනි ධර්මානුශාසනාව ප්‍රදක්ුවේ පූජ්‍යපාද හිඳුම නන්ද ස්වාමීන් වහන්සේ